හොඳයි පින්වත්නි එහෙනම් අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ වෙනත් තමන්ගේ භාවනාව මුල් කරගෙන ප්‍රශ්නයක් එහෙම නගන්න තියෙනවා නම් කමඨාන් සුද්ධ කර ගැනීමක් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අර ශාස්ත්‍රත දෘෂ්ටියෙන් කියන්නේ දැන් එක දිගටම යන සත්‍යයක් වෙනක වැරදි දෘෂ්ටියක් කියලානේ. එතකොට අර මෙලොවක් තියෙනවා පරලොවක් ඇත කියන ඒ අපි පිළිගන්න ඒ ටික කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ? නෑ එතන නැහැනේ ඒක මෙලව කියන එක දිගට තියෙනවා පරලෝ තියෙන දිගට තියෙනවා කීමක් නැහැනේ. ඉතින් මේ වර්තමාන වශයෙන් අපිට දැනෙන එතකොට යම් පමණක අනවබෝධයක් සහිත යම් පමණක අවිද්‍යාවක් සහිතව තමයි මේ සම්මාදිට්ඨිය කතා කරන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය පැති දෙකක්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය එහෙමත් නැත්නම් ඒකටම කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා. ඒකයි එක පැත්තක්. අනිත් පැත්ත තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර ලෞකික සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා. ඒක ඇවිල්ලා ආශ්‍රම සහිතයි. එතන එතන අවිද්‍යාව සහිතයි. අවිද්‍යා ආශ්‍රමයේ විශේෂයෙන්ම තියෙනවා. එතන නිකන් කෙනෙක් ඉඳීමක්, කුජලයක් ඉඳීමක්, මම ජීවත් වෙනවා කියලා වගේ හැඟීමක් එතන පේන්න තියෙනවා. ඒක අතින් අර සත්පුජ්‍යල භාවයේ පිළිගත්ත ගතියක් තමයි එතන පේන්න තියෙන්නේ. අවිද්‍යාව සහිතයි, ආශ්‍රව සහිතයි. හැබැයි එතන නැතුව අපිට එහාට යන්නත් බෑ. ඒතර ඒ මට්ටම තුල තමයි අපි උත්සාහවන්ත වෙන්නේ අපි පිරිසුදු ජීවිතයක් ගත කරන්න, කර්මය විශ්වාස කරන්න, කර්මයේ කර්මඵලය අදහන්න, අම්මට තාත්තට ගරු කරන්න, අපි තුන් වැඩිහිටියන්ට ගරු කරන්න, සලකන්න මෙලොවක් තියනවා පරලොවක් තියනවා කියලා ටිකක් අරිසම් වෙන්න වැරදි දේ නොකර ඉන්න ඉතින් උත්සාහන්ත වෙන්නේ ඒ බඳු පදනමක් මත ඊට පස්සේ තමයි කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියකට අවතීර්ණ වෙන්නේ එතන තමයි යාට ගැඹුරින් තේරුම් යන්නේ මේ වෙවිලා හුදෙක් හේතුඵල ධමයක් මෙතන තියෙන්නේ සත්පුජ්‍යල කතාවක් මෙතන නෑ මේ ස්කන්ධ પરම්පරාවක් තමයි ඒවට අවශ්‍ය කරන ප්‍රත්‍යයන් හේතුන් ලැබීම නිසා මේ නැවත නැවත මේ හට ගනිමින් නිරුද්ධ වෙමින් ගමන් කරන්නේ. එහෙම නැතු මේ සත්වයේගේ කුඤ්ඤදේගේ සැරිසරුමක් වෙන්නේ නැහැ කියලා මේ ගැඹුරින් යන මට්ටමක් තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ උගන්වන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ පින් සිදු වේවා. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ බන්දුජීව මහත්මයාට පුළුවන් පැනවීම කරන්න. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මේ පරාමර්ශණය කියන වචනේ කොහොමද මේ දැඩිව ග්‍රහණය කියලා කියන්න පුළුවන්. දැඩිව ග්‍රහණය කරගෙන. දැන් හිතන්න දැන් ඔතන දැන් අපි හිතන්න අපි දැන් කාම වස්තුවක් පරිහරණය කරද්දී හුඟක් වෙලාවට අපි තුමු අපිට ඔන්න වාහනයක් තියෙනවා. ඒ වාහනේට යම්සේ කැමැත්තක්, ආසාවක්, ආදරයක් ඒකට ඒක අගය කිරීමක් අපේ හිතවල වෙන්න පුළුවන්. නමුත් අපි දරන අදහසක් එහෙම ගත්තොත් ඒ අදහස දැඩිව අල්ල ගන්නවා. ඒ අදහස තුළ අපි පිහිට ගන්නවා. ඒ අදහස තුළ අපි හිට ගන්නවා. තව කෙනෙක් ඊට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කළොත් අපි එයාට ගහන්න බනින්න උනත් ඉදිරිපත් වෙනවා. එතන ගන්න තියෙන පරාමර්ශනය. අපි තුළ මේ විශේෂම දෘෂ්ටීන් සම්බන්ධයෙන් තමයි පරාමර්ශනය පෙන්වන්නේ. මේ අපි බැහැ ගන්නා විවිධ නිගමන අපේ හිතවල ඇතිවන යම්කිසි දෘෂ්ටිගත වීම. ඉතින් ඒවත් දැඩිව ග්‍රහණය කිරීම තමයි පරාමර්ශනය කියලා කියන්නේ. එතකොට සෝනවාස දැන් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඒ ඒ මොහොතේ තියෙන දෘෂ්ටි ඇත්තයි කියලා අරගෙන දීර්ඝ කාලීනව ඒක ඇසුරු කිරීම නිසා ඇතිවන තත්වයක් නේ. ඔව් නිගමනයේට එළඹුණා. එයා දෘෂ්ටියකට පත් වුණා, නිගමනයේට එළඹුණා. ඒ ඒක තුල පිහිටාගෙන තමයි දැන් කටයුතු කරන්නේ. ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි දැන් එයාට පේන්නේ ඔක්කොම දිහා. ඒ අනුව තමයි යා මුළු සංසාරෙම මුළු ජීවිතේම ඔක්කොම අර්ථ දක්වන්න හදන්නේ. එතකොට සමනස දැන් මේ දෘෂ්ටිය කැඩෙලා කැඩෙන්නේ දැන් අපි ඇත්ත ඇතිසැටියෙන් දැකීම කාලයක් තිස්සේ ඒ ආකාරයට දැකීම තුළින් මිත්‍යාව කැඩිලා එතකොට සම්මා දෘෂ්ටි. සම්මා දෘෂ්ටිය කියන එකක් ඇත්තටම නැත්ද නැත්නම් මිත්‍යා දෘෂ්ටිය නැතිවීම සම්මා දෘෂ්ටියද? අන්න හරි. දැන් කෙනෙකුට එන්න ප්‍රශ්න ආයි නම් මොකක්ද එතන සම්මා දිට්ඨිය කියන්නේ? දැන් එතන තමයි ලස්සනම කොටස තියෙන්නේ. ඒතර දැන් අර මුල් මට්ටමේදී සම්මා දිට්ඨියේ මුල් මට්ටමේදී ලෞකික පැත්තේදී අපිත් පිළිගන්නවා මෙතන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මේ ලෝකයක් තියෙනවා පරලෝකයක් තියෙනවා මගේ තාත භාවයක් තියෙනවා මම හොඳ කෙනෙක් වෙන්න ඕනේ, මම නිවැරදි වෙන්න ඕනේ, මම කුසල් විතරක් කරන්න ඕනේ. ඉතින් එහෙම පැත්තක් පෙන්නනවා. ඊට පස්සේ එහෙ යන ගමනේ තමයි යම්කිසි මුහුකුරායාවක්. තව ඉන් එහාට ඉන් ඔබට යාමක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සිද්ධ වෙන්නේ. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨි මට්ටමේ කිසිම දෙයක් නැහැ ග්‍රහණය කරන්නේ. ඒ නුවණ නුවණ විසින් සියල්ල අතහරිමින් අතහරිමින් යන ගමනක් තමයි තියෙන්නේ. එතන උපදින නුවණේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ නුවණ උපදින්න උපදින්න හිතේ මොකක්වත් පිහිටන් නැතුව හිතේ මොකක්වත් හිත මොකක්වත් ග්‍රහණය නොකර සිටීම. හිත මොකක්වත් උපාදාන නොකර සිටීම. තමයි ඒ නුවණේ ඒ සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සුවිශේෂ ලක්ෂණය. ඔව් ඒකට ඒකට ඇයි අපි දෘෂ්ටියක් කියන්නේ කියන එක තමයි මට දැනෙන්නේ. සම්මා දෘෂ්ටි. ඒක ඒක තමයි ඒක සුවිශේෂී දෙයක්. ඒක හරියට. ඉතින් එතන එතන තියෙන ඉතින් දැක්මක් කියලා කියන්න පුළුවන්. ඒ ඒ දැක්මේ ඉතින් හේතුඵල දහමක් මෙතන තියෙන්නේ කියලා ඒ ඉදප්පච්චේතාව වැනි ඉතත් ඉතින් ගැඹුරු කාරණා අවබෝධ වීම. ඒ අවබෝධයේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඒකෙන් හිත නිදහස් වීම. ඒ කියන්නේ සියල්ලෙන් හිත නිදහස් වීම. සම්මා ඥාන සම්මා විමුක්ති. ඒ සම්මා ඥානය ඒ නිවැරදි නුවණ විසින් හිත නිදහස් කර ගැනීමක් තමයි කරන්නේ නැතුව පරාමර්ශනයක් ග්‍රහණයක් නෙමෙයි. උපාදානයක් නෙමෙයි. ඒ ඒ ආකාරයේ විහිදීමට තමයි එතකොට එතන මේ දෘෂ්ටි කියන වචනේ පාවිච්චි වෙලා තියෙන්නේ මොකද වැරදි විදියට නෙමෙයි හරි විදියට පුරුදු වෙලා ඒක දැන් ස්ථාපිත වෙලා වගේ ඔව් ස්ථාපිත වෙලා හැබැයි එතන කිසි දෘෂ්ටි කියන වචනේ කියනවනේ කොහමද කියනවා සම්මා දිට්ඨි කියන වචනේ පාවිච්චි කරනවා හැබැයි සම්මා සම්මා කියන වචනේ තමයි එතන ප්‍රධාන අර්ථ ගැන්වීම වෙන්නේ මේක නිවැරදි දැක්මක් ඒ නිවැරදි දැක්මේදී කිසිවක් ග්‍රහණය කළ නොහැකි. අර තවත් පැත්තක් ඔකේ එකතු කරන්න පුළුවන් තවත් පැත්තක් එකතු කරන්න පුළුවන් මේ බන්දු ජීව මහත්තයා ඉදං නිස්සාය ඉදං පජහත කියලා කොටසක් බුදුහාඳුරු ගන්නවානේ නේද ඉදං නිස්සාය ඉදං පජහත ඒ කියන්නේ අපි එකක් ප්‍රයෝගී කරගන්නවා අනිත් එක අත්හැරලා දානවා ඊට පස්සේ ඒක තව එකක් ප්‍රයෝගී කරනවා මේකත් අත්හැරලා දානවා ඔහොම ඔහොම ඔහොම යන ගමනක් තියෙනවා හරියන්නේ ඉනිමගක් නගින වගේ දෙයක් මෙතන තියෙන ඇත්තටම බලලා. ඔව් අපිට දැන් ඉනිමග එකපාරට නගින්න බෑනේ උඩටම නේද? එක ඉනිමගේ එක කොටසක් අල්ලගෙන තමයි ඊළඟ කොටසට යන්න තියෙන්නේ. ඒතර මේක හැබැයි ඊළඟ කොටසට යන්න නම් මේක අතහරින්න ඕනේ. අන්තිමට ඉතින් මිනිමගම අවශ්‍ය නැහැ. දැන් ඉනිමගෙන් කෙරෙන්න ඕනේ වැඩේ කෙරිලා. ඒ වගේ තමයි දහම ධර්මය බුදුරන් වහන්සේ මේක පහුරකට උපමා කළේ ඒකයි. ඒතර මේක පහුරක්. මේක ඊතර වෙන්න තියෙන දෙයක්. මේක පරාමර්ශනය සඳහා තියෙන එකක් නෙමෙයි. තවත් දැන් මේ දවස්වල පුහුණු ආනුව ස්වාමීන් වහන්සේ මම දැකපු දෙයක් තමයි දැන් ආධ්‍යාත්මික ස්වභාවයයි එතකොට අපේ සම්මුති ලෝකයයි අතර දෝලණයට සම්බන්ධ වෙන්නේ ඇත්තටම විඥාණය මොකද විඥාණය අවශ්‍ය වෙන්නේ සම්මුති ලෝකයේ වැඩි ටිකට විතරයි. හ්ම්. එතකොට අනිත් වෙලාවට විඥාණය පාවිච්චි වෙන්නේ නැහැ. ඔහේ එහෙම ස්වභාවයක් තමයි දැන් බොහුමයේ තියෙන්නේ. එතකොට ඒක වෙනත් වචනයකින් මට ඒක තමයි තේරුනේ විඥානය අසුර කිරීමක් වෙන්නේ සම්මුති ලෝකයේ අවශ්‍ය දෙයක් එක කතා කරන්න හෝ අදහසක් ගන්න විතරයි. ඒ කියන්නේ ඒ ආකාරයට සිතවිල්ලක් හරි පාවිච්චි කරන්න නම් තමයි විඥානය අවශ්‍ය නැත්නම් අර සාමාන්‍ය කිසිම දෙයක් ඇසුරු නොකර අර ඉන්න ස්වභාවය තමයි තෙත දෙන තියෙන්නේ. හ්ම් හ්ම්. ඔව් නිවැරදි. කටයුතු කරනවා. ඔව් ඔව්. ඒක හරියි. ඒක තමයි දැන් එතන එතන තමයි දැන් ඔය මහා ශුන්්‍යත සූත්‍රය එහෙම පොඩ්ඩක් කියවලා බලන්න අපිත් ඒක මීට කලින් සාකච්ඡා කළා. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්ද බෑනේ හැමදාම ඉඳ හැම මොහොතෙම ඉඳගෙන ඉන්න හැම මොහොතෙම සක්මනේ ඉන්න බෑනේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එයාට අදහසක් පහළ වෙනවා දැන් ටිකක් කෙනෙක් එක්ක ඔන්න කතා කරා. කතා කරද්දී පොඩ්ඩක් බලන්න ඕනේ මම මේ මොනවද කතා කරන්නේ. මම මේ වැදගත් දෙයක්, නිවැරදි දෙයක්, යහපතක් සලසන දෙයක්ද කතා කරන්නේ. නැත්නම් තේරුම් නැති දෙයක්ද කතා කරන්නේ. එතකොට මේ හැමතැනම සම්පජානකාරී හොති සම්පජානකාරී හොති දැන දැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඉතින් එතන හැමතැනම එතකොට තියෙන්න වෙන්නේ ඔන්න අවබෝධය සතිය. සතියෙන් සිටීමින් හිත දිහා බලමින් යන ගමනක් තමයි හැමතැනම කරන්න වෙන්නේ. එහෙමයි. ඒ ආකාරයට ඉන්නකොට තමයි ස්වාමීන් වහන්සේ ඔය අදහස කියන්නේ මේක දැනුනේ මේ විඥානය පාවිච්චි කරන්නේ මේ වෙලාවට සම්මුති ලෝකයේ දේවල් කතා කරන්න විතරයි නැත්නම් අනිත් වෙලාවට විඥානීය ඇසුරක් නෑ විඥානීය පාවිච්චි කරෙල්ලක් නෑ සිත විවේකී ස්වභාවය තමයි සතියට අහුවෙන්නේ හරි ඔව් හොඳයි ස්වාමීන් වහන්සේ වෙන විශේෂ ගැටලුවක් නෑ ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව කිෂාන් මහත්මයා රුම්කාන් පුළුවන් චරණයි ස්වාමීන් වහන්සේ මම හිතනවා මම කියන දේ ඇහෙනවා ඇති කියලා. ඔව් ඔව්. අද සාකච්ඡාවේදී මම හිතන්නේ මේ ප්‍රශ්නය හුඟක් වෙලාවට එන්නේ මම දැකලා තියෙනවා සමහර අට්ටීන් අතර මේ බුද්ධඝමයේ කියලා හුඟක් වෙලාවට කියන අට්ටීන් අතරත් එක එක දෙස්තීන් uh, තියෙනවා මේ වගේ ස්පෙෂලි uh, දෙස්තීන් කියන්නේ um, uh, බුදුරජාණන් වහන්සේ කොහෙද ඉපදුනේ කියන කතාව මේ දවස්වල හරියට පැතිරෙනවා සමහර කට්ටියන් මේක ගැන හරියට ආගියු කරනවා ඉතින් ඒකට මට තේරෙනවා ඒක වැඩක් නැති දෙයක් හැබැයි ඒ ආගියුමන්ට් වලට අහනකොට පිළිතුරු දෙනකොට සමහර ඒවා පිළිගන්නත් බෑ. ඉතින් කියලා මේ කට්ටියන් වාද විවාද ලංකාවේ තැන් හදාගෙන මේ තැන්වල සිටියේ කියන එක හරියට කියනවා. ඔවැනි ප්‍රශ්නයකදී කොයි විදියටද ස්වාමීන් වහන්සේ මේකත් එක්ක සසඳලා බලනකොට ගලප ගන්න පුළුවන්. ඔව් මෙහෙම කියන්න පුළුවන්. දැන් ඇත්තටම අපි දැන් මේ පිරිසකින් එනවන්නේ විවිධ විදිහේ ධර්මයක් එක එක විදිහට අර්ථයක් වීම එතකොට අපිට පිළිගන්න පුළුවන් දේ තමයි මේ දහම සිංහල භාෂාවෙන් විතරක් නෙමෙයි එක අතකින් පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට මේ දහමම විවිධ භාෂාවන් වලට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් චයිනීස් ආගම පොත් තියෙනවා. දීර්ඝ ආගම, මජ්ක්‍ධිම ආගම, ඒකෝත්තරික ආගම කියලා එහෙම පොත් පොත්පත් තියෙනවා. එතකොට ඒ ඇවිල්ලා මේ බුදුදහම ලංකාව විතරක් නෙමෙයි වෙනත් පිටරටවල් වල ලේඛනගත වෙලක් තියෙනවා. ඒ වගේමයි වෙනම ටිබෙට් මේ පොත්පතුත් තියෙනවා. එතකොට මේ මේ පොත්පත් පිළිබඳවත් එතකොට සෑහෙන ප්‍රඥාවන්තින් හදාarලා තිනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ඔය ජර්මන් ජාතික අනාලයෝ සාමින් වහන්සේ උන්වහන්සේම මේ පැති ගණනාවක් හොඳට මධ්‍යස්තව හදාarනවා. එතකොට මේ කියන සූත්‍රයක් අපි ගත්තා මොකක් හරි සතිපට්ඨාන සූත්‍රය කියලා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ තේරවාද අර්ථ දැක්වීම මොකද්ද? මහායාන අර්ථ දැක්වීම මොකද්ද? අපේ පොත්වල විතරක් නෙමෙයි මේ පාලි ත්‍රිපිටකයේ නෙමෙයි ඔන්න සංස්කෘත පිටකයේ ඉන්නේ මොන විදිහටද? නැත්නම් ටිබෙට් පිටකයේ ඉන්නේ මොන විදිහටද කියලා උන්වහන්සේ බොහොම සංසන්දනාත්මකව හදාරනවා. එහෙම හදාරුවාම එතකොට ඒ භාෂාවෙන් ඒ ඒ භාෂාවෙන් ඒ ඒ වචන වලට දෙන අර්ථ දක්වීමයි අපි දෙන අර්ථ දක්වීමයි අතර කිසි වෙනසක් නැහැ. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අනිච්ච කියන වචනය ගත්තොත් මේ තාලුද්ද අල්ඡයන්න නිකංඡයන්න තාලුද්ද ඡයන්න කියන මේ අනිච්ච කියන වචනය ගත්තොත් දැන් අපි ඒක සිංහලට කියලා පරිවර්තනය කරන අනිත්‍යයි කියලා. ඉංග්‍රීසියෙන් කියනවා impermanence කියලා. ඉතින් ඒකම ඊට පස්සේ අපි තුමු චයිනීස් වලින් මාකඩි සංස්කෘත වලින් ඒගොල්ලෝ යම්සි විදිහට ඒක ලිව්වා නම් ඉතින් ඒකට ඒගොල්ලෝ ඒ එතන අත්දැකීමක් කරලා තිනවා ඒකයි මේ අපි දෙන අනිත්‍යයි අපි දෙන ඉම්පර්මනන්ස් කියන එකයි අතර කිසි වෙනසක් නැහැ. ඒතර භාෂාවකින් යම් යම් වචන පාවිච්චි කරලා එකම අර්ථය ගන්වන්න පුළුවන්. ඒ වගේ ඒතර මේ අපේ අපේ සූත්‍ර පිටකේ ඉන කාරණා අපිට විතරක් අදාළ දේවල් නෙමෙයි. ඒතර බුදුරජාන් වහන්සේ මේ දේශනා කරපු කොටස් අපිට විතරක් මේ ලංකාවට විතරක් සීමා වෙච්ච දේවල් නෙමෙයි. මේක දැන් ලෝකේ පුරාම පැතිරිච්ච සාධක සහිත ශිලාලිපි සහිත කොටසක්. ඒතර ඒ අර්ථ දක්වීමුයි අපේ ඒ ආපු නිවැරදි අර්ථ දක්වීම අතර කිසි පරස්පරයක් නැහැ. ඉතින් එතකොට මේ මෑත කාලයේ සිංහලයි මේ පාලි දෙක එකට පටලෝලා කරන මේ විකාරය සම්පූර්ණ ඉතින් සාසන විලෝපයක් කියන්න පුළුවන්. ඉතින් ඒ ඒ වගේම ඉතින් ඔය කියන අනිකුත් කාරණා, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඔය දැන් ගේෂාන් මහත්තයා මතු කරපු මේ ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනාද කියන කතන්දර එහෙම තනිකර තින් මිත්‍යා මතවාද මේවා යට යම්සි කූට උපක්‍රම තියෙන බවක් තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් අර අහිංසක මිනිස්සයෝ මේවා නිකන් අර ජාත්‍යාලයෙන් ගන්නවා. බුදුහාඳුරුත් ඉතින් ලංකාවෙන් ඉපදිලා තියෙන්නේ කියලා කිව්වහම කෙනෙකුට ඉතින් ආඩම්බරයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතන තියෙන්නේ අර මෝඩ ජාත්‍යාලය ඉස්සරහට දාගෙන මේ එකාත එකාතකින් මේ බෞද්ධයින් ભેද කිරීමක තමයි මෙතන යන්නේ. ඒ නිසා අපි මේවා තියෙන අනතුර තේරුම් ගන්න තමයි තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ මට තේරෙනවා ඒක ගැන හොඳටම මම හුඟක් වෙලාවට අහන ඔය ධර්මයේ සාකච්ඡා කරනකොට තියෙනවනේ කොහෙද බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් කොහෙද සාකච්ඡා කරේ කියන එක. ඉතින් ඒ වගේ දේවල් වලින් ඊට වඩා දේවල් ආගිය කරන්න ඕනේ නැහැ කියන එකක් තේරෙනවා. හ්ම්. තුනුරත් සරණයි ස්වාමීන් වහන්සේ මට තේරුණා ස්වාමීන් වහන්සේගේ උත්තරේ තුනුරත් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ දහම් ගැටලුව යෝෂි මාත්‍යයට යොමු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. කියන එහෙනම් මටත් අද මෙතන දේශ මේ ප්‍රශ්නක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ දිට්ටි ගැන. ඔව්. දැන් දැන් මේ දිට්ඨිය කියලා අදහස් කරන්නේ ස්වාමීන් වහන්සේ අපි දරන මතයක්නේ. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි මේ හරි හරි වැරදි හරි කියලා අපි හැම හැම දෙයකටම අපි යම් ආකාරයක නිගමනයක් කරනවනේ. ඔව්. එදිනෙදා ජීවිත වැඩ කරනකොට හරි ධර්මයේ සම්බන්ධයෙන් හරි හැම දෙයක්ම අපි හරි වැරදි කියලා දෙපැත්තක් දෙපැත්තකට යවෙනවනේ. ඔව්. එතකොට මහස දැන් දැන් මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපි දැන් මේවා අපේ හිතේ ඇති වෙන බව දැන දැනගන්නේ කොහොමද? අපි මේවෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් ඒක තමයි. දැන් අපි ටික ටික දැන් භාවනාවකින් විශේෂයෙන් විපස්සනාවකින් එහෙම ටික ටික තේරුම් ගන්නවානේ මේ හිතේ ස්වභාවය හිතේ සිතුවිලි පැන නගින ආකාරය අපි ඒවට තව තව සිතුවිලි එකතු කරන හැටි අපි ඒවා ඔස්සේ දිගින් දිගට කල්පනා කරන හැටි ඒවා ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙන හැටි ඔය වගේ දේවල් ටික ටික අපි චිත්තානුපසනාව ධම්මානුපසනාව කරනකොට ඔන්න තේරෙන්න ගන්නවා ඒක තේරෙන්න තේරෙන්න මේ ගැටේ ලිහෙන්න ගන්නවා. මේක තදවීමක් නෙමෙයි වෙන්නේ. මේක ලිහීමක්. එතකොට නිවැරදි විපස්සනාවක් වඩන්න වඩන්න එතකොට හිතේ එක්තරාන්දමක සංසිඳීමක්, සිතවිලි එන ප්‍රමාණයේ අඩුවීමක්, ප්‍රපංචකරණයේ අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට හිත පැහැදිලි වෙන්න හිතේ සිතවිලි ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න හිතේ සංඥා ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න හිත එන්න එන්න පැහැදිලි වෙන්න ඕනේ හිතේ ඉඩකඩ වැඩි වෙන්න ඕනේ අපි කියන්නේ ස්පේෂස් වෙන්න ඕනේ හොඳට ඉඩකඩ සහිත හිතක් හිස් ස්වභාවය වැඩි හිතක්. ඒබඳු ඉඩකඩ සහිත සංසිඳිච්ච නතර වෙච්ච හිතක ඔන්න සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ සිතුවිල්ල සුළු මොහොතක් පවතිනවා. ඒ සිතුවිල්ල ඔන්න හිත අතහැරලා යනවා. ඉතින් එතකොට අර යෝගාවචරයට හරි පැහැදිලි මේකේ තියෙනවා ඒතර සංසුන් ගතියක් හිතේ තියෙනවා පැහැදිලි ගතියක් හිතේ තියෙනවා සරල බවක් හිතේ තියෙනවා ඒ බඳු පරිසරයක මෙන්න කලින් නොතිබිච්ච සංස්කාරයක් කලින් නොතිබිච්ච චේතනාවක් කලින් නොතිබිච්ච සිතුවිල්ලක් පහළ වෙනවා කියලා එයාට තේරෙනවා. හැබැයි ඒක තමන් පරාමර්ශණය නොකළොත් ඒක අල්ලගත්තේ නැත්තම් ඒක උපාදාන නොකළොත් මේ සිත් පහළ වෙච්ච සිතුවිල්ලේ මේ සංස්කාරයේ දිගට පැවැත්මක් නැහැ මේක අනිවාර්යෙන් ඇතිව නැතිව යනවා. ඇති වුණා නම් මේක නැති වෙනවා කියලා යාට තේරෙනවා. එතකොට මේ යමක් හටගන්නා ස්වභාවයෙන් යුක්තද ඒක අනිවාර්යෙන් ඡය වෙන, වැය වෙන, නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. හරි එතකොට මේ හිත දිහා බලලත් වටහා ගන්න පුළුවන්. ඉතින් යාට හිතේ පහළ වෙන විවිධ සංඥා ගත්තොත්. ඉතින් එතනත් යාට ඒක වටහා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මෙන්න මේ සනාතනිකව සිද්ධ වෙන මේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් යමක් තිබේද? ඒ අනිවාර්යෙන් නිරුද්ධ වී යා යුතුය යනවා කියන එක එතකොට යාට අවබෝධයක් වශයෙන්, ප්‍රත්‍යක්ෂයක් වශයෙන් එයාගේ හිතේ එන්න එන්න තේරෙන්න ගත්තා නම් ඊපස්සේ ඒ බඳු දෙයක් අල්ලලා වැඩක් නැහනේ. මේ ඇවිල්ලා යන දෙයක් මේ අනිත්‍ය වූ දෙයක් తాවකාලික දෙයක් අල්ලගෙන වැඩක් නැහැ නිට්ටයයි කියලා වැඩක් නැහැ මේක දැන් අනිත්‍යයි ඉතින් ඒ වගේමයි එතකොට අපිට කියන්න පුළුවන් මේක මම මගේ කියාගෙන වැඩක් නැහැ ඉතින් ඔන්න ඔය தত্ত্বය කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒකයි ඔය මම පොඩ්ඩක් ඉන්නේ කච්චානගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒකයි මතක් කරන්නේ ඒතර මේ එකකටවත් ආත්මයක් කියලා කියන්න වටින්නේ නැහැ. මේ මේ කලින් සිද්ධ වෙච්ච ලං වෙච්ච දේවල් උපාදාන කරපු දේවල් මේ හිතේ පහළන කිසිම දෙයක් දැන් එයා එතකොට දැන් උපාදාන නොකර ඉන්නවා දැන්. ඒවා මම මගේ කියන්නේ නැතුව ඉන්නවා. මේක ආත්මයක් කියන්නේ නැතිව ඉන්නවා. දැන් එතකොට හටගත්තනම් හටගන්නේ හුදෙක් දුකක්. හේතුපත්යෙන් හටගත්ත දේවල් මේවා නිත්‍ය දේවල් නෙමෙයි. නිත්‍ය නැති නිසා මෙතන දුකක් තියෙන්නේ. ඉතින් එහෙනම් අන්න ඒ බඳු දැක්මක් තමයි යාගේ හිතේ ඇති වෙන්නේ. අන්න ඒකට තමයි බුදුහාඳුරෝ සම්මාදිට්ඨියක් කියලා කියන්නේ. එතකොට ඒ සම්මාදිට්ඨිය අල්ලගන්න කිසි දෙයක් නැහැ. දැන් බුද්ධ වචනේම මම පොඩ්ඩක් මෙතනදී මතක් කරොත් දුක්ඛමේව uppajjamanan uppajjati. දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති इति. කරමින් හටගත්තා නම් හටගන්නේ දුකක්මයි. නිරුද්ධ වුණා නම් නිරුද්ධ වෙන්නේ දුකක්මයි. න කංකති න විචිකිච්ඡති. ඒක ගැන දැන් එයාට කිසිම සැකයක් නැහැ. කිසිම විචිකිච්ඡාවක් නැහැ. අපරප්පච්චා ඥානමේවස් එත්ත හෝති. දැන් එයාට තේරෙනවා මේ විтин විට මගෙත් අර අවිද්‍යාව සහිත පසුබිමක ඇතම් විට මම ඔන්න උපාදාන කරනවා. ඇතම් විට මමත් අල්ල ගන්නවා. හැබැයි හිතේ හොඳ නුවණක් වැඩ කරන වෙලාවදී නම් මේ එකක්වත් හිතේ රැඳෙන්නේ නැහැ. මොකද මං අල්ලගන්නේ මම මගේ කියන්නේ යන්නේ නැහැ. ඒවා නිට්ටයයි සුබයි සැපයි කියන්නේ යන්නේ නැහැ. ඉතින් මේවා මම නිකන් ඔහේ අතහැරලා යනවා. එතකොට අන්න යාට තේරෙනවා මෙන්න මෙතන තමයි දුකක් තමයි හටගත්තනම් හටගන්නේ. නිරුද්ධලා යනවා නම් නිරුද්ධලා යන්නේ මේ දුකක්ම තමයි. එත්තවතාකෝ කච්චාන සම්මාදිට්ඨි හොදි. මෙන්න මෙතන තමයි සම්මාදිට්ඨියක් තියෙන්නේ. ඒතර ඒබඳු ඒබඳු නිවනක කිසිම අන්ත ගැනීමක් නැහැ. ඒතර අන්තයක පිහිටා ගැනීමක් නැහැ. මේක ඇත, මේක නැත, මේක හොඳයි, මේක නරකයි, මේක දිගයි, මේක කොටයි, මේක සුබයි, මේක අසුබයි. එහෙම කතාවක් මේකේ නැහැ. ඉතින් ඔන්න ඒ தත්ත්වය තමයි බුදුරජාන් වහන්සේ මේ පෙන්නන අපි කියමු නිවන් தත්ත්වයක් කියලා කියන්න වෙන්නේ. එහෙමයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ධම්ම අරුන්දති මහත්මියට යොමු කරන්න පුළුවන්. දරුවන් සම්නයි ස්වාමීන් වහන්සේ මේ මුලදී කතිකාවතක් ආවා මේ ශුද්ධාවශේෂවල ඉපදින අය එතනින් එහෙම්මම සුද්ධ වෙනවද නැත්නම් ඒගොල්ලෝ නිවන ලබා ගන්න නැවත මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න ඕනද කියන එක සොයනanse නෑ සාමාන්‍යයෙන් දහමන්ව හිතා ගන්න වෙන්නේ දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්කම ලැබෙන්නේ අනාගාමී පිරිසකට අනාගාමී තත්වයකට පත්වෙච්ච කෙනෙකුට ඉතින් අනාගාමී කියන්නෙම ඕරම් භාග්‍ය සංයෝජන නැති කෙනෙක් කියන්නේ ඕරම් භාගයේ සංයෝජන වල තමයි ඔය කාමරාග පටික පැත්ත තියෙන්නේ. ඉතින් එහෙබඳු කෙනෙක් විතරයි ඒබඳු ඕරම් භාගයේ සංයෝජන තියෙන කෙනෙක් විතරයි මේ කාම භූමියට ඇලිලා ඉන්නේ. කාම භූමියට සීමා වෙලා ඉන්නේ. ඒකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ. සුද්ධාවාස පැත්තකට කෙනෙක් ගියා කියන්නේ මේ ඕරම් භාගයේ සංයෝජන සම්පූර්ණයෙන්ම දුර වෙලා. අනාගාමී තත්ත්වයක්නේ කතා කරන්නේ. ඒබඳු කෙනෙක් නැවත කාම භූමියකට පැමිණීමක් වෙන්න බෑ. හොඳයි සයන්ස් තේරුවා ගන්න. සයන්ස් තව එකක් පොඩි ඊයේ මම මේ සායනාංශගේ අර උදේවරුේ තිබුණු Zoom එකට බැඳෙන්න බැලුණා ඒ වුණාට මේ පාස්වර්ඩ් එක හැමතිස්සෙම ඉන්කරෙක්ට් ඉන්කරෙක්ට් ගාව ආවා අර අර මාසේ අන්තිමට සෙන්සුරාදර තියෙනවා කියූප එක සායනාංශ ඒක හැබැයි කරේ නැහැ මේ clarity of the mind කියන එක නේද ඒක කරේ නැහැ මේ පාර ආ හොඳයි සායනාංශ දවසම මේ දෝෂ ලැබුණා හොඳයි හොඳයි අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව සන්ධ්‍යා මහත්මියට යොමු කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ දැන් මට මේ මේක මට කියන්නත් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් හිත බොහොම සංසුන් බවක් තමයි තියෙන්නේ. ඔය හේතු ප්‍රත්‍යයන් අනුව කියන එක තමයි හැමලෙම මට දැනෙන්නේ වෙනවා කියලා ඕන දෙයක්. එතකොට ඔය විඥානයේ තියෙන සෙලවෙන ස්වභාවය කියන්නේ මොකක්ද ඒක මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වගේ දෙයක් තමයි මට එන්නේ මේ ඒ කියන්නේ ඒකත් නිකන් අනිත්‍ය ස්වභාවයක් වගේ දෙයක් එහෙම එන්න එහෙම එන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? උතන ඉතින් අනිත් දැන් නිකන් දැන් විඥානය කියන අත්දැකීම මම හිතන්නේ මෙතනදී මේ මෑනියොත් කියන්නේ විඥානය කියන වචනය. එතන ඔය තමන්ගේ අත්දැකීමට විඥානය කියන වචනය ගැලපෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. විඥානය කියන එකේදී ගන්න වෙන්නේ එතකොට දැන් අපිට දැනීම් පහළ වෙනවා. රූප පිළිබඳ දැනීමක්, සද්ද පිළිබඳ දැනීමක්, ගන්ධ සුවඳ පිළිබඳ දැනීමක්, රස පිළිබඳ දැනීමක්, ස්පර්ශ පිළිබඳ දැනීමක්, හිතට එන අරමුණ පිළිබඳ දැනීමක්. මේක ඇවිල්ලා සංකත විඥානයක්. එතකොට මේ ඇවිල්ලා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැ රූපය නිසා හටගත්ත විඥානයේ චක්කු විඥානය. කන සද්දය නිසා හටගත්ත විඥානය ඔන්න සෝත විඥානය. ඒ වගේ නිසා හටගත්ත විඥානයක් තමයි මේ කතා කරන්නේ. දැන් එතකොට අපි විපස්සනාවක් කරහා ගෙහිලා කෙනෙක් උපාදාන නොකර ඉන්න මට්ටමකදී හිත අනිශ්චිතව තියෙන මට්ටමකදී හිත එතකොට රූප හා සම්බන්ධයෙන් රූප ඇසුරු කරන්නේ නැති විඥාන තත්ත්වයක් තියෙනවා. සද්ද ඇසුරු කරන්නේ නැති විඥාන තත්ත්වයක්. ගන්ධ සෝඳක් ඇසුරු කරන්නේ නැති විඥාන තත්ත්වයක්. රසක් ඇසුරු කරන්නේ නැති විඥාන තත්ත්වයක්. ස්පර්ශයක් ඇසුරු කරන්නේ නැති විඥාන තත්ත්වයක්. මනසට එන අරමුණුත් ඇසුරු කරන්නේ නැති විඥාන තත්ත්වයක්. ඉතින් ඒ தත්ත්වයට තමයි සාමාන්‍යයෙන් කියන්නේ එක්ක අනිදස්සන විඥාන தත්ත්වයක් නැත්නම් අපපතිට්ඨිත විඥාන தත්ත්වයක් කියලා. කියන්නේ ඒ මට්ටමේදී විඥානය කොහෙවත් පිහිටාගෙන නැහැ. ඒ මට්ටමේදී විඥානය තුල කිසිවක් නිරූපණය වෙන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මොකක්වත් හිත ඇතුලේ නිරූපණ නැහැ. වේදනා, සංඥා මොකක්වත් හිත ඇතුලේ නිරූපණ නැහැ. හිතේ නිකන් හුදු පැහැදිලි බවක් හිතේ නතර වීමක් හිත කොහෙවත් බැහැගත්ත නැති තත්ත්වයක් තමයි එතනදී පැහැදිලි කරන්නේ. එතෙන්දී කියන්න වෙන්නේ මේක අපපතිත්‍ිත විඥානයක්, අනිදස්සන විඥානයක් කියලා තමයි එතෙන්දී අත දැක්වීම එන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම කියන්නේ දැන් ඔය නිකන් මේ විඥානයේ කිහිත කියන එකත් නිකන් අර සෙල්ල වෙන. එහෙම නිකන් කිසිම නිකන් මේ හරිම අනිත්‍ය බව තමයි ස්වාමීන් වහන්සේ මට නිතරම වගේ ඕක මේ ඒක සම්බන්ධයෙන් නිකන් දැනෙන්නේ. මේකත් ඉතින් වෙනස් වෙනවා. ගන්න දැනීමත් මෙහිමයි. එහෙම වගේ එකක් ඔව් ඒ දැනීම වෙන්න පුළුවන් නේද ස්වාමීනාත් ඔව් ඉතින් මේ වේදනා අනිත්‍යයි ඔව් දැනීම ඔව් වේදනා දැනීම සියල්ල අනිත්‍යයි ඇතිව නැතිව යනවා හිතට හිතට එනවා නම් යම්ස සංඥාවක් රූප සංඥාවක් ගන්ධ රස රස සංඥාවක් ඒ සංඥාත් ඉතින් ඇතිව නැතිව යනවා හිතට සිතුවිල්ලක් සංස්කාරයක් චේතනාවක් එනවා නම් ඒවත් ඉතින් ඇතිව නැතිව යනවා ඒත් මේ ස්කන්ධ පහ සම්බන්ධයෙන්ම ওই වගේ දහමක් තමයි තියෙන්නේ අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් තමයි තියෙන්නේ අපිට පුළුවන් මේ ස්කන්ධ පහෙන්ම ඈත් කරලා හිත තියාගන්න. එතන තමයි එතන තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි මේ විපස්සනාවක් වඩලා හදිපට්ඨානයක් වඩලා වෑයම් කරන්නේ එතකොට එකwidehatකින් කියන්න පුළුවන් මේ ස්කන්ධයන්ගෙන් හිත මෑත් කර ලබා ගැනීමක්. ඒවා හිර නැතිව ඒවා තුල ලොක් නැතිව පුළුවන් අපිට ස්කන්ධයන්ගෙන් නිදහස් වෙච්ච හිතක් පවත්වන්න. ඒ ස්වාමීන් වහන්සේ දැන් මේ දියන දියන කිය බණනම් අහන්න ටිකක් පුළුවන්. එහෙම අර ලීවි ලීව් කිවින් ඔක්කොම දැන් අර හිත නවත්තලා ස්වාමීන් වහන්සේ තියෙන්නේ. මම දන්නේ මොකද්ද කියලා බොහොම නිශ්චලව සංසුන්ව තමයි ඉන්න කැමති. හරි හරි කිසි ප්‍රශ්නයක්. භාවනා කරන්නත් කැමති. හරි. හැටලුවක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් අත්‍යවශ්‍ය ධර්ම කරුණෝ කියලා ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඒවත් ෆලෝ කරන්න ඕන නේද? අනිවාර්යයෙන්ම. මේක පොන් නැද්ද? ඔව් කරන්න. ඔව් ඒක තමයි. එතකොට සහක්න ඔබ මන අහන්න පුළුවන්. ලියන්න කියන්න මොකුත් මන පොත් බලන්න ඒව මොකුත් දැන් හිතෙන්නේ නැහැ. ඒව ඈත් කළා. මොකුත් ලියන්න හිතෙන්නේ නැහැ. නෑ ඒක තමයි දැන් ලියද්දී අපේ හිත හිත කල්පනා කර කර කැටයන් දදා රවුම් කර කර අපි රචනා ලියනවානේ. ඒව දැන් හිත කැමති නෑ ඉතින්. වැරද්දක් නෑ ඉතින්. එතන තියෙන්නේ ප්‍රපංචයක්නේ. අපි ලස්සන කරනවා, අතිශයෝක්තියක් දානවා, හිතනවා, කල්පනා කරනවා, උපකල්පන කරනවා. ඉතින් ඇවිල්ලා තේරුම් ගත්ත හිත මේව නම් මා විකාර මේවා. මේවා කිසි තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි මම නිකන් ඉන්නවා. ඊට වඩා හොඳයි මම සංසුන්ව ඉන්නවා. ඊට වඩා හොඳයි මම නිශ්ශබ්ද ඉන්නවා. ඉතින් හිතට මොලේ තියෙනවා දැන්. එතකොට ස්වාමීන් වහන්සේ අපි ත්‍රිපිටක මේ දැන් ත්‍රිපිටකය ආශ්‍රිත බුද්ධ වචනය තමයි අසුරු කරන්න වෙන්නේ නේද ස්වාමිනාංශ? ඔව් ඒක ඒක අනිවාර්යෙන් අසුරු කළ යුතුයි. මොකද අපිට මේ අපේ ලබාගත් අත්දැකීම හොඳට බුද්ධ වචනයත් එක්ක සැසඳෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේගේ වචනයත් එක්ක හොඳට මේ තේරෙන්න තේරෙන්න අපේ අවබෝධය නැත්නම් අපිට පොඩ්ඩක් හරි අපි සීමා සහිතව අපිට තුල ඇතිලා තියෙන මෙන්න මේ අවබෝධය බුද්ධ වචනයත් එක්ක හොඳට ගැලපෙන්න ගැලපෙන්න තමයි අපි තුල හොඳට විශ්වාසය ඇති වෙන්නේ. තව තව විචිකිච්ඡාව දුරු වෙන්නේ. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි පුදුම ගෞරවයක් ඇති වෙන්නේ. උන්වහන්සේ ඒ කරපු ක්‍රියාව සම්බන්ධයෙන් දැන් අදත් අපි අය කතා කරපු ඒ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සම්බන්ධයෙන් අපිට තව තව ගැඹුරින් වැටහෙන්නේ මේ දහම් කරුණු හොඳට හදාරන්න හදාරන්න තමයි. ඒ නිසා ඒ විපස්සනාවකින් අපි අපේ හිත උපාදාන රහිත තත්වයකට එහෙමපත් කරගත්තා නම් දැන් එකාතකින් වටිනවා මේ ටිකක් ගැඹුරු දහමක් හදාරන එක. හැබැයි ඉතින් අර වැරදියට අදහන් පටන් ගත්තොත් නම් ඔක්කොම ඉතින් පැටලෙනවා. අපි පොඩ්ඩක් තේරුම් බේරුම් කරගෙනම හදාරන්නත් ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔය අපි මේ භාවනාවේදී සමත පැත්තෙනුත් මේ එහෙම දැන් ගාක් හිත එකඟ වෙලා තියෙනකොට විදර්ශනාව හරි පහසුයි වගේ තමයි තේරෙන්නේ. ඒ වගේම ඉතින් දැන් ඔය සමතෙත් දැන් ඒක සීමා මායිම් නෑනි ස්වාමීන් වහන්සේ එහෙම යන අවස්ථාවලදී අපි ඒව අතෑර දමන එක තමයි කරන්නේ මේ Nirodhe කියන පැත්තට. Nirodhe මේ ඕන වෙන්නේ ස්පර්ශ නිරෝධෝ හරි. එimhe දැන් Nirodhe පැත්තකට තමයි හිත යොමු වෙන්නේ අනිත්වා අතෑරීමේදී. ඒ අතරට සමත දේවලුත් ඉතින් ওই බුදුන් වහන්සේ කියපු දේවල් හුඟා පිටින් ප්‍රත්‍යක්ෂ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒවා ඉතින් අතෑරලා දානවා එච්චරයි. හරි. එහෙම නේද ස්වාමීන් වහන්සේ වෙන්න ඕන? ඔව්. ඒ කියන්නේ දැන් අපේ සමාධියක läග ගැනීමක් අවශ්‍ය වෙන්නේ සමාධියක් තුල සමාධියක් ග්‍රහණය කිරීමක් සමාධියක් තුල එල්බ ගැනීමක් හිත සමාධියට පාවා දීමක් අවශ්‍ය නැහැ. හිතේ පැහැදිලි බව. හිත සමාහිත නම්, ඒ කියන්නේ පැහැදිලි බව, සමාහිත බව කියන එකෙන් මම අදහස් කරන්නේ හොඳට නිකන් හිත බැලන්ස් තියෙන්නේ. හිත හොඳට සමබරව දැන් තියෙන්නේ. නුවණිනුත් යුක්තයි ඒක සතියිනුත් යුක්තයි නුවණින් යුක්තයි සතියෙන් යුක්තයි හොඳ පැහැදිලි බවකින් යුක්තයි. දැන දැනමයි හිතේ සිතුවිල්ලක් පහළ වුණොත් පහළ වෙන්නේ. දැන දැනමයි වේදනාවක් පහළ වුණොත් පහළ වෙන්නේ. දැන දැනමයි සංඥාවක් පහළ වුණොත් පහළ වෙන්නේ. ඔන්න ඔයගේ තත්ත්වයක තේරගන්න පුළුවන් නම් හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මන් සරණයි. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ දහම් ගැටලුව ශ්‍රී මහතරිය මුකන් පුළුවන්. හරි. අත්‍යවශ්‍යයි ස්වාමීන් වහන්සේ මේ දේශනාව මම අන්නේ පොඩි ප්‍රශ්නයක් අහන්න ඉතනා වෙලා ඉඳාර වහන්සේ ඉස්සර කරා අර සීලය ගැන බුදුරජාණන් වහන්සේගේ අර සීලේදී අර චූලක උපදේශ කිටින් හවසමිනාසේ ඒක වැලකීම කියන වචනය විස්තර උනේ පටිවිරති පටිවිරතෝ කියලා. හ්ම් හ්ම්. මට අහන්නතර ස්වාමීන් අපි අපි ගිහියෝයි ස්වාමීන් වහන්සේලාටයි උදාහරණයක් අප්‍රශ්නචර්යා වේරමණී කියලා. වේරමණී කියලා තමයි අපේ වැලකීම කියලා කියන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ මේ දෙකේ අතරේ වෙනසක් තියනවාද බුදුරජාන් වහන්සේ සම් ඒ ඒ එතන සීලේ විස්තර කරන අතරේ ස්වාමීන් වහන්සේ මට එහෙම අහන්නතනේ. මේක සම්පූර්ණයෙන් වැලකිනවා කියන වගේ අදහසක් තින් ගන්න පුළුවන් පටිවිරතෝ කියවහම විරති කියන එකේදී අපිට දැන් මේක නිකන් මට හිතන හැඟීමක් මම මේ කියන්නේ දැන් අපේ පෘථග්ජන වට්ටමකදී කෙනෙක් මේකෙන් වැළකුණාට එයා නිකන් අර යම් පමණක වීරයකින් උත්සාහයකින් කෙරෙන වැළකීමක් වෙන්න පුළුවන්. මොකද එයාගේ හිතේ තාම රාග ద్వේෂ මෝහ සහිතයි. පටිවිරතෝ කියවහම මම දන්නේ එතනදී නිකන් අර නිසැඟේම නිකන් වැඩි උත්සාහයක් නැතුවම හිත ඒකෙන් වැළකීලා ඉන්නේ. මොකද රාග ద్వේෂ මෝහ වලින් කෙරෙන කෙරෙන මේ මොකක්වත් කෙලසීමක් හිතට නැති නිසා. මම දන්නේ ඒ අර්ථයෙන් ගත්තොත් ලොකු ගැඹුරක් ගන්න පුළුවන්. හැබැයි ඒකද මෙතෙන්ද කියන්න වෙන්නේ කියලා ඉතින් පොඩි ප්‍රශ්නයක්. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ගත්තොත් රහතන් වහන්සේලා ගත්තොත් උන්වහන්සේලාට සීලය රකින්නවා කියන එක අමාරු දෙයක් වෙන්න බෑ. මොකද රාග දේශ මොහ වලින් මේ සීලය කැඩෙන්නේ ප්‍රධාන වශයෙන්. රාග දේශ මොහ හිතේ ඇති වෙලා හිත කෙලෙසිලා හිත හිත තුල මේ කෙලෙස් වලින් අපිව මෙහෙවනවා. එක්ක සතෙක් මරන්න, එක්ක හොරකම් කරන්න, එක්ක කාමීත්‍යාචාරය හැදෙන්න, බොරු කියන්න මොන මොන හරි ඔය වගේ එතකොට ඒ හිතේනේ ඔය කොයි ටිකක් මුලින්ම පහළ වෙන්නේ. ඒකෙන් තමයි ඊළඟට කය මෙහෙවන්නේ. ඒකෙන් තමයි වචනේ මෙහෙවන්නේ. නමුත් හිතේ රාග ద్వේෂ මෝහ පහළ වෙන්නෙම නැත්තම් ඉතින් එතකොට වාක්කත් එහෙම නරකක් වෙන්න බෑ. Tamanටවත් අනුන්ටවත් නරකක් වෙන්න බෑ. පටිවිරතෝ කියන වචනේ එන්නේ හාත්පසින් වළකිනවා කියන අදහසක් සාමාන්‍යයෙන් නම් එන්නේ. ආ එහෙමයි සර්. ඒ කියන්නේ සර් සීලය රැකිලාම රැකුණු සීලයක්ම තියෙනවා. එහෙම එහෙම කියන්න පුළුවන්. කැඩෙන්නේ නෑ. ඔව් එහෙම කියන්න පුළුවන්. මේ ඒ කියන්නේ මේ මොකද හාත්පසින්ම හැම පැත්තෙම ඉතින් ආරක්ෂාය සහිතයි කියන්න පුළුවන්. එහෙමයි සර්. නැසතරවන් සර් නැපැහැදිලි. හොඳයි හොඳයි.